දැන් අපි මේ අවස්ථාවක් කරගන්න බලාපොරොත්තු වෙන්නේ පරියන්ක භාවනාවක් සාමූහික භාවනාවක් සඳහා ජී භාවනාවට යන්න නැත්නම් භාවනාවට දෙමින් කලින් අපි හැමදාමත් මතක් කරන විදිහට සම්ප්‍රදාන පුරව මම දරගන්න කැමති මේ පිළිසෙය ඒ වගේ අධ්‍යක්ෂ සඳහා වේලාවක් ඊට පස්සෙත් අපි භාවනා පිළිබඳව තාම නොදන්න උපදෙස් බලාපොරොත්තු වෙන්නේ ආධුනික කීදෙනෙක් පිරිසේ ඉන්නවා කියලා දැනගන්න ඒ නිසා මේ මූලික උපදේශ බලාපොරොත්තු වෙන ආධුනික කීදෙනෙක් අද මේ ස්වභාවය ඉන්නවා කියලා සංඥාවක් කරන විදිහට මම කර්මාවෙන් ඉඳගෙන අතොසන. දැන් අපි සාමාන්‍යයෙන් ලබන බලාපොරොත්තු වෙන විදිහ සාමාන්‍ය ප්‍රතිශතයක් මේ වගේ හැමදාම අලුතෙන් සම්බන්ධ වෙනවා. අපි ඒ අරමුණු කරගෙන අනිත් අර සීපත් එළවීමක් විදිහට සීකරවීමක් විදිහට මූලික විනාඩි ස්වල්පය අපි භාවනා මෙහෙවීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ භාවනා මෙහෙවීමහරහා අපි සියලු දෙනාම සාමූහික භාවනාට යන්න බලාපොරොත්තු වෙන්නේ. මේ භාවනා මෙහෙවීමෙන් වශයෙන් මම ආරාධනා කරනවා සියලු දෙනාටම යක්මන වේලා පහසුවෙන් ඉන්න පුළුවන් ඉරියව්වක් සකස් කරගන්න. හොඳට හරි පරි ගිහිලා පට්ට වෙලා වාඩි වෙන්න. ඒ සඳහා ඉත පාඩු කියන තැනක පහසු විදියට නැත්නම් අපි තමන් ආසනයක ඉන්නවනම් ඒ ආසනයේ මුදට හරිබරි ගැනීම තමයි මෙතනින් අදහස් කරන්නේ. ඒ හරිබරි ගැනීමේ පළවෙනි පියවර නැත්නම් ඒකේ ආධ්‍යාත්මික පැත්ත සලස්වීම වශයෙන් අපි සියලු දෙනාගෙන සියලු දෙනා විශ්වාස කරලා අපි ඇතුළතට හිතනවා ගැනීමේ මූලික ප්‍රයත්නක් විදිහට මුරුදු විදිහට අපි අත්දක වසාගෙන තමන් මේ ශරීරයට දීලා තියෙන ඉරියව්ව ඉතින් විමසා බලන්න තමන් පටලව සමබරව සහැල්ලුව වාඩිලා ඉන්නවා කියන්නේ. යම් ආකාරයෙන් තමන්ගේ පටලේ නැත්නම් තමන් දෙපාර්ශ්වයේ සමබර භාවය නැත්නම් එහෙම නැත්නම් තද වෙලා සාරද්ද වෙලා දරත වෙලා තියෙනවා නම් ඒක සහැල්ලු කරගන්න. සහැල්ලු කළා ඉස්සල්ලාම හිත යොදන්නේ මේ ලැබිච්ච ආසනයේ සුවසේ ඉරියව පවත්වනවාද කියලා. මේකෙදී ඉරියව පවත්වනවා නම් තමයි ලිහිච්ච ගතිය සෑහළු ගතිය. විවේක වෙන ගතිය විතර දැනෙන්න ඕනේ. ඒ දැනීම සඳහා අවශ්‍ය අනුග්‍රහය තමයි සාමාන්‍ය බුද්ධි ශරීරය පිළිබඳව ඉන කරුණාවක් විදිහට මිත්‍ර බවක් විදිහට හරියට පාෂකම් දීලා සමබරව සැහැල්ලුව ලිහිච්ච ස්වරූපෙන් වාඩි වෙලා ඒ සමබර භාවයට ඒ ලීච භාවයට ඒ දැහැල් භාවයට ඉතිවෙනවා. ඒකට ආධුනික කෙනෙක් නම් මේ වගේ උපදේශන ඉස්ලාම් කටයුතු කරන කෙනෙක් නම් ඒ කෙනාට මම දැන් මෙතන ඉන්නවා කියන 아무තු අත්දැකීමක් 아무ත්තක් නෑ. නමුත් අපි පුදු කරගත්ත සමන්තක් වශයෙන් වැටේ. මේ මොහොතේ මම මෙතන ඉන්නවා කියන එකයි කයේ සහැල්ලුකම යතුරු නෑ කන. අය සහැල්ලු වෙලා නැත්නම් සම්බර නැත්නම් ඒක ගොඩාක් ලාට පිට දුවන. එතකොට හිත තියෙන්නේ මයි ළඟත් නෙවෙයි මෙතන නෙවෙයි දැනුත් නෙවෙයි. ඒ නිසා යම් චිත්තක්ෂණයක හිත මම දැන් මෙතන ඉන්නවා මම දැන් මෙතන හිටිනවා මම දැන් මෙතන සහැල්ලුවෙන් ඉන්නවා කියන ගත්තොත් ඒක හොඳ සමාරම්භයක් දැන් පටන් ගන්නවා. ඉතින් ඒක තමයි අපි ඉස්ලාම ආයු වශයෙන් අත්දකන්නේ දකින්නේ ආධුනිකයෙක් වේවා එහෙම නැත්නම් පළමුරුදු යෝගාවචරයෙක් වේවා. ඊට පස්සේ අනිත් වශයෙන් මේ පිටට ඉන්නේ ආදයන් සියලු උපදේශ මෙන්න මේ චිත්තක්ෂණය තවදුරටත් පිළිය ගන්න නැතුව මම දැන් මෙතන කියලා අපි වරමදාගත්ත සතිය එක දිගට පවත්වනවා. ඉතින් යම් කිසි කෙනෙකුට මම දැන් මෙතන කියන විචක්ෂණීය සහැල්ලු වෙනවා නම් එක පැත්තකින් කියන්න පුළුවන් යාට තීරේ මම මැරිලා නැහැ කියන එකක් අත්දකින්න පටන් ගන්නවා. මට දැන් නිින්ද ගිහිල්ලා නැහැ කියන එකක් අත්දකින්න පටන් ගන්නවා. මම සීමුත්‍යා වෙලා නැහැ මම මනෝවිකාරක නෙවෙයි ඉන්නේ. මගේ ඉරියව්ව තුල ඉන්නේ කියලා මොකද්ද අත්දැකීමක් කියන එක නිර්වචනය කරගන්න බෑ. අත්දැකීම නෑ කියන්න බැරි තරම් බොහොම ප්‍රසිද්ධයි. ඉන්නවා කියන අත්දැකීම. අන්නේ ඉන්නවා කියන අත්දැකීමේ ප්‍රසාදේ පහළ වෙච්ච වෙලාවේ පැහැදීම පහළ වෙච්ච වෙලාවේදී තමයි තේරෙන්නේ හිතේ හිතවිලි බාධාවක් නැහැ. ඉරියව්වේ අසම්බර භාවයෙන් තියෙච්ච වේදනා බාධාවක් නැහැ. තියෙනවනම් ඔය කියන්නේ මම දැන් මෙතන දැන් යනවා. බාහිරේන ශබ්ද අපි හිත සලබන්නේ නෑ. හිත කලඹීම නෝ බාහිර සක්වලට ගියාම මම දැන් මෙතන නෑ. නිසා මම දැන් මෙතන ඉන්නවා. මෙතන තියෙනවා සීයක් පූජා වෙන්න තු ඉන්නවා. එනතන් ඉන්දියන් නැතු ඉන්නවා කියන චිත්තක්ෂණයේ අත්දැකීම විස්තර කරන්න පුළුවන් වෙච්ච දවසේ ජීවන කීයක මේක වෙලා තියෙන්නේ අත්දැකීම විස්තර කරගන්න බෑ. නමුත් විස්තර කරන්න ඕනකමකුත් නෑ. නමුත් ඒක සම්පූර්ණ තමන්ගේම ඥානෝ මිත්‍රෙක් වань. ලොකු මිතුරුකමකින් මම දැන් මෙතන කියන චිත්තක්ෂණය දකින්න පටන් ගත්තොත් ඒත් එක්කම ලොකු හුදකලා බවක් විවේකයක් විස්වාමයක් වෙදී විශාල සෙනඟක් මැද හිටියට හිත හුදකලාවක්. හොඳට විවේක වෙනවා. හොඳට විස්වාම වෙනවා. ඉතින් ඇත්තටම මේ හොඳටම ඇති යෝගාවචරයකට පැයක් ඉරියව්වක ඉන්න එහාටගේ අරමුණක් හෝ අරමුණ මෙනෙහි කිරීමක් හෝ අරමුණ විස්තර කිරීමක් ඕන කරන්නේ මේ විදිහට හිත එකතෙක් වෙන්නේ නැති අත්තා. ඉතින් ඇත්තටම භාවනා ලෝකේ හරස් කරලා බැලුවොත් මේ එකතෙන් කරගන්න පුළුවන් ඉතිස භාවිත මනසක් ඇතිවෙච්ච ඉතාම සොච්චමයි ටිකයි. බොහෝ දෙනෙකුට හිත gedara ආවම මම දැන් මෙතන ආවම නිකන් ආපුවාම නිකන් නూరు තැනකට ගියා වගේ දුගලපෙන තැනකට ගියා වගේ පාළු තැනකට ගියා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඉතින් අන්නේ එහෙම ලාභමේ චිත්තක්ෂණය ඉක්මවා නොයෑම පිණිස මේ ශරීරය කියලා නම කියලා මෙතන කියලා දැන කියලා දැන් කියලා ගත්ත මේ ඇතුලේ වඩාම ප්‍රකටව සිද්ධ වෙන ක්‍රියාවලියකට අස්පනා අපිට සිද්ධ වෙන ක්‍රියාවලියකට සජීවීව ශාරීරිකව රූප ධර්ම වශයෙන් ක්‍රියාවෙන් ක්‍රියාවලියකට සංඥා ආයනපසනාවට හිත දාගෙන ඉන්නවා හිත නැදගෙන ඉන්නවා පිටුතට යන්න නොයෑම පිණිස ප්‍රයෝගය ඒක කර්මස්ථාන කියනවා කම්මල කියලා කියනවා වැඩ පොළ කියලා කියනවා මේ විදිහට ඇතුලේ හිත බලාගෙන ඉන්නකොට සර්වඥාන්සේ බොහෝ කාලයක් මේ පරිශ්‍රණය කරලා කරලා උන්වහන්සේ යෝජනාවක් වශයෙන් සංකල්පණයක් වශයෙන් තියෙනවා. එහෙම ඉන්නකොට මට නම් වාක් වෙලාට වෙන්නේ හුස්ම වැටෙන්නේ කියලා. ඒක හේනම විය යුතු නෑ. මට හුස්ම වැටෙනවයි කියලා අපි හිතුවොත් ඒ හුස්මේ නියෝජනය වෙන්නේ මම දැන් මෙතන ඉන්නවා කියන එක බොහොම සූක්ෂමව ප්‍රණීතව නියෝජනය වෙනවා. ඒ වගේ මේ ක්‍රියාවලිය දිහා බලා සිටින නිසා ඒක අරමුණු ස්ථානයේ තියාගන්න පුළුවන්. ඒක අරමුණු කරනවා අපි ඒක නිමිත්තක් කරගන්නවා. නිමිත්තක් කරන්නේ හුස්ම එනවා යනවා ආදි වශයෙන් මේකට හිත බැඳුනා නම් මම දැන් මෙතන කියන චිත්තක්ෂණයම තමයි මේ වරණගෙන්නේ සතියම තමයි වරණගෙන්නේ කියලා සූක්ෂම කරන්නේ. ඒක දිහා බලාන හිටියොත් විවේකී තේරෙයි හුස්ම ගන්නා වැඩ පිළිවෙල ප්‍රධාන වශයෙන් සිදුවෙන්නේ උඩුකය ප්‍රමාණය. ආයත ක්‍රියාවලිය ගොඩක් වෙන්නේ උඩුකය. ඒක තමයි මුළු කයම බලබල ඉන්න වෙනුවට ටිකක් හිත ඒකාග්‍ර කරලා පිටු කරලා උඩු කයට යොදලා කයේ බැලුමක් පිම්බෙනවා වගේ ඇකිලෙනවා වගේ මයින්ම කඩිනවා වගේ ඇකිලෙනවා වගේ සිදුවෙනා වූ මේ හුස්ම ගැනීම හේතුවෙන් ක්‍රියාවලියට හිත යොදලා. ඒකදී ජම් වෙලාප ඒ යෝගාවචරයට ගන්න හුස්ම පාස එළන හුස්ම පාස එහිම හිත බලවා තබා ගන්න පුළුවන් නම් අස්තනා පිටුස්තිය බල බල ඉන්න පුළුවන් නම් ඒක හොඳ ලකුණක් තමයි පිටත් භාවනා කරලා තියෙනවා පෙරපින් තියෙනවා ඉති කුසල් පක්ෂේ වැඩි කියන්නේ. මොකද ඔක්කොට මේ පින්න ලැබෙන්නේ නැහැ. ආනාපානයම උස්මම ආශ්‍රස්වාසයම ඉන්න බවට ලකුණක් වුණාට එහෙම හිත අලවන්නේ මොකද ඒකෙච්චර ප්‍රිය රුචි බවල කරණක්ම වෙන නිසා. දැන් සාර්ථක වේදනා කාදායි. නමුත් Taman මේක අර තුනක් සලකුණක් කාඩයක් මිටක් කරගන්නවා. පිට පිටේ යනවා නම් කරදර නොකර නැවතත් ගෙනත් තියාගන්න. ඉතින් අන්නේ විදිහට උදරයේ බිඳීම ඇකිලිම වශයෙන් හෝ නාස්කාරයෙන් හුස්ම හෙලීම ගැනීම වශයෙන් හෝ වායෝ ධාතු ක්‍රියාකාරීත්වය විදෝදාන හිතියොත් ඒක නාට මිත්‍යක්කත් ඒකල සංග්‍රහා කුෂ්ණීත හිතිය කියන උපකල්පනය මතින් බැලුවොත් වැඩියෙන්ම Tamante උෂ්ණ දැනෙන්නේ ඒ නාලිකාක වෙනතම් උත්තරේ පිපීමෙන් වශයෙන්ද කියලා ක්‍රියාවලිය සිදු වෙන තැන උඩුකයෙ අසවල් තැන කියලා අවදුරටත් ඉදු කරලා ගොනු කරලා දැක ගන්න පුළුවන්. ඒක ලොකු ඉද ප්‍රස්තාවක් ලැබෙනවා. ඒ තැන ප්‍රමණක් හිත තියලා අර මුළු කයම අමතක කරන්න අවශ්‍ය නැහැ. ඊටමකට ප්‍රණීතනා. මේ උස්ම දැල්ල වදින තැනට නැත්නම් බිම්බි වැකිලිම සිටින තැනට හිත තියලා මුළු කයම අමතක කරලා නැත්නම් මුළු කයද විශ්‍රාම වෙන්න ඇරලා මේක දිහා බලන්න. හොඳට තේරෙයි ආස්වාද කරන වෙලාවේ ප්‍රාශ්වාසී ලකුණක්වත් සලකුණක්වත් මොකක්ද ප්‍රශ්වාස කරන වෙලාවේදී ආශාසෙයි මයි ගහක් නැහැ. එනිසා මේ ආශාස ප්‍රසවාස දෙන්න එක ළඟ හිටියට ආශාසෙලාදී ප්‍රසවාසිනේ ප්‍රසවාසෙලාදී ආශාසිනේ මේ බව අපි දැනගන්නේ කොහොමද? ආශාසිර කියනවා ආශාසයේටම ආවේනික නයිසර්ගික පෞද්ගලික අක්ෂත්ත ලක්ෂණ වශයෙන්. වගේ. ප්‍රසවාසයට කියනවා ඒකම ආවේනික වූ ඒකම නයිසර්ගික වූ ඒකම පෞද්ගලික වූ ස්වභාව වූ ලක්ෂණයක්. ඉතින් මේ යෝගාවචරය දැන් කොච්චර සූක්ෂමද කියලා කියනවනම් මට මම කියාගෙන යන වේගෙ වැඩි ඇති. නමුත් සමහර විට හොඳටම වැටෙන්නේ දෙනවා ආස්වාදලා ප්‍රස්වාසය නෙවෙයි. ඒක හිතවිල්ලක් නෙවෙයි. සත්‍යයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි ආස්වාසයයි. මින් ආස්වාසය ආස්වාසය බවට ලක්වන ලක්ෂණ. ස්වභාව ලක්ෂණ. ප්‍රස්වාසයෙන් ආස්වාදය පිළිබඳ පශ්චාත්තාපයක් අතීත ස්මරණයක් කරන්නේ ප්‍රස්වාසයේ ගත කරන්නේ කොහොමද? මේක ආශ්වාසය නෙවෙයි. මෙන්න මේ නම් ප්‍රස්වාසයේ කියනවා කියලා. මෙන්න මේ කියන තැනට යන්න පුළුවන් නම් ආධුනික වශයෙන් ගත්තොත් නම් ශ්‍රේෂ්ඨයි. උත්කෘෂ්ඨයි. කරන භාවනා කරපු කෙනෙකුට උනත් පරියන්කේක දීතට යන්න පුළුවන් නම් එතනින් එහාට තමයි මල් මානකට මල් ලබනවා වගේ මේකේ ගුණ වෙන්න පටන් ගන්නවා. මම මේ අර පිටසක් එකතු වෙච්ච ආවේ පිටු කරලා මේ තොරතුරු කිව්වට බොහෝ විට බාධක ධර්ම තියෙනවා. වේදනා, ඉතිවිලි ශබ්ද. ඒක සම්බන්ධයෙන් මේ වගේ වෙලාවක පිටින් මතක් කරනවා කියලා තියෙන්නේ ඒන බාධකවට හිත් කරදර ගන්න එපා. මේ බාධක ප්‍රකටන මේ බාධකයේ ස්වභාවය බලලා ඒක ගියාට පස්සේ නැවතත් අර විද්‍යටම ආස්වාද ප්‍රසආසිත ශරීරයේ නිදින ඉරියව් ආරා හිත ගන්න ඕන පූර්ණ ආධුනික මනසක. ඉමෙම කරගෙන කරගෙන යනකොට යොදනදන වාර ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒ තමයි අවශ්‍ය කරන අරමුණට ක්‍රමයෙන් හිත බැහැ ගන්න ගැතිය. ගුරුවිට පටන් ගන්නව නම් මේක විශේෂයෙන්ම මේ ජීවිතයේ කරන පූර්ණක ප්‍රතිඵල නෙමෙයි පෙරගෙන ආවෝ පෙර ගමන් කළ මාර්ගයක් නැවත පිළි පිළියම් කළ පිසුදු කර ගන්නවා. තමන්ගේ ගුරු භාවයේ තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ඉදිරියට ගත කරන්න බලාපොරොත්තු වෙන කාර්යය තුළ බලන්නේ කොතන හරි කමන්න ඉන්න තැනක ඉඳලා හිත නායිය කොට දාලා ඒක පවත්තන එකයි පිටම කරන්නේ. මේකට ආදාන උපකාරයක් විදියට විඳ ආසත් ප්‍රසාරය රෝපිලි නැතිව අරගෙන හොඳටම හිත ඒකෝදි භාවයකට ඒකාග්‍ර භාවයකට පත් වෙනවා. ආස්වාසය සහ ප්‍රසවාසය අතර සංසන්දනයක් ඉන්දියදා හැකිලිමත් සංසන්දනයක් කිරීම හරහා ලදලද චිත්තක්ෂණය පියා ගන්න අතර ඒක බැමිණෙන බාධාවට වෛර නොකර ප්‍රතික්‍රියා නොකර ස්නේහි කර ගන්න නැතුව යොසලා යොනැති වෙච්ච ලායනකට ආසන්නසාරි මූල කර්මස්ථානේ නැත්නම් සිද්ධිකයි මූල කර්මස්ථානේ විදීමයි මම අදහස් කරේ මේ උපදේශ මන්ත්‍රී වශයෙන් ඒ මතක් කිරීමත් එක්ක මගේ මෙහෙවීම මෙතන ඉන්නත කරන අපි එහෙමම මේ පරියන්කේම සාමූහික භාවනාවක් වෙනවා.